අශෝභනයි. මම තමයි ගොඩක්ම කතා කරන එක නිසා මම තමයි ගොඩක්ම අශෝභනයි. කමන්නේ. ඒකට කමන්නේ මම කියනවා කතා කරන්න එපයි. ඉතින් කෙසේ නමුත් මේ වෙලාවේ තියාගත්තේ භාවනා පූර්වක මේ පුහුණුවක් නැත්නම් අපි කියනවා ඒක මෙහෙවීමකට කියලා විශේෂයෙන්ම ඉදිරිපත් කරපු අර අලුතෙන්ම ආපු අය වෙනුවෙන් ඒ නිසා මතක තියාගන්න අපි යන්න හදන්නේ සාමූහික භාවනාවකට පරියන්ක භාවනාවකට ඒකට ලේසියෙන් මම කියනවා පරියංග භාවනාවක් කරන උගක් වෙලාට කරන බෞද්ධයෝ අපේ ਸਰුවචනාංශිකේ රූපයක් ඉස්සරහින් තියාගෙන ඉන්නවා බලන්න ਸਰුවචනාංශි වාඩි වෙලා ඉන්න හැටි. ඉතින් මේක තමයි දැකලා නෙමෙයි මේ ਸਰුවච රූපේ හැදුවේ ਸਰුවචනාංශි පිරුණා බල අවුරුදු 1000කට පස්සේ. ඉතින් ඒ තායතල මෙතන දක්වා 1600ක් කාලේ හිතලා තිබුණා මේක වෙන්න ඇති භාවනා කරනකොට හොඳම ඉරියව්ව කියලා. ඒ නිසා විශේෂයෙන්ම සාහවකයන්ට සර්වඥ ශ්‍රාවකයන්ගේ අදහසක් තමයි මේ පිළිමේ. බලන්න මේකේ වාඩි වෙලා ඉන්නකොට මේක ආදර්ශයක් නම් සර්වඥන්සේගේ යටපැත්තේ සම්පූර්ණ ත්‍රිකෝණයක් බිම වැටිලා තියෙනවා. අත් දෙක තියලා තියෙන යම් ආකාරයකට එතකොට මේක පිරමීඩයක ස්වරූපයක් තියෙන ත්‍රිකෝණාකාරය. එහෙම නැත්නම් හුඹහක් වගේ. එතෙන් චෛත්‍යයක් වගේ. මේක තමයි ස්ථාවරම ගොඩනැගිලි ලෝකේ තියෙන. පැරණිම ගොඩනැගිලි තමයි පිරමීඩේ. ඉතින් ඒ නිසා අපිට බෑ අද ඇත්තටම මේ විදිහට සම්පූර්ණයෙන්ම වාඩි වෙන්න. නමුත් මම කියන්නේ ඒක බාධාවක් කියලා. ඒක ඉතින් අපේ ආදර්ශයකට ගන්නවා මේක. ඒක නිසා වාඩි වුණාට පස්සේ වැඩි ප්‍රදේශයක් පොළව ගෑවිලා තියෙනවනම් ඒ ඉරියව ගොඩාක් වෙලා පවත් ගන්න පුළුවන්. අපි නිකන් කෝටු වගේ තැනක වාඩි වෙලා ඉන්නවනම් එතකොට අපිට ඉරියව වැඩි වෙලා පවත් ගන්න බෑ. දැන් මම මේ කතා කරන්නේ අවුරුදු 30 ගණනක අත්දැකීමක් ඇතුව මට පුදුමාකාර ආසාවක් තිබ්බා මේ බද්ද පරියන්කේ පුරුදු වෙන්න. දිගටම උත්සාහ කරා. නමුත් කරන්න පුළුවන් උනේ මේ මෑතක් වෙනකොට විතරයි. බද්ද පරියන්කේ ඒ නිසා කවුරක්වත් හිත නරක කරගන්න එපා. නමුත් මේක ආදර්ශයට ගන්න. අරගෙන ඉවර වෙලා අපි ඇස් දෙක වහන්න ඉස්සර වෙලා අපි දැනගන්න ඕනේ අපිට ආරස්සාව තියෙනවා. ඒ වගේම අපේ ශ්‍රද්ධාවෙන් සීලෙන් අපිට ඇතුළත ආරසාවක් තියෙනවා කියන. සාමාන්‍යයෙන් කෙලස් පරිත කෙනෙකුට සාමාන්‍යයෙන් ලෙඩ රෝග තියෙන කෙනෙකුට ඇත්තේ ගහන්න බෑ. ඇද්දේ වහපු ගමන් බයක් ඇති වෙනවා. ඒකයි අපි සිත සද්ධාව සීල පිටක් එකතු වෙලා සීලක පිළිහිටලා සද්ධාව ඇති කරගෙන හුඳුට ඇඟ පట్టල ගන්න. තමන් ඉන්න ඉරියව්වේ අපි කියන්නේ එකට හරි බැරි ගහනවායි කියලා. හුඳුට පట్టල වෙන්න මේක ක්‍රම දෙකකින් අනුගමනය සාධනීය කරන්න පුළුවන් සාධාරණීකරණ එකක් ශරීරයේ ගොඩ වේලාවක් සකර්මකව සවිචේතනිකව ක්‍රියාත්මක නොකර තබන්න නම් පටන් ගන්නකොට පట్టල වෙන්න ඕන. ඒතරට ගොඩ වේලාවක් මෙයා ඉන්න හැටි බලන්න පුළුවන්. දෙක අපේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් අපේ ශරීරයට අපි මෛත්‍රී කරන වෙලාව. අපි කිසිම ඉරියව්වක සමබර නැහැ. අපේ රැකියාවල් සියල්ලම අපේ අත්දැකීම් කොර කරන රැකියාවල් තියෙනවා. සමබර වෙන්නේ අපි අතේ මුකුත් නැතුව නිකන් ඇවිදිනකොට එහෙම නැත්නම් හොඳට පట్టලව සමබරව වාඩි වෙන්න. එනිසා මේ වාඩි වෙච්ච එක අත්දකින්න. කොහොමද අත්දකින්නේ? තමයි මේ වාඩි වෙලා ඉන්නකොට හොඳට ඇස් දෙක වහගෙන බලන්න මගේ වම් පැත්ත දකුණු පැත්ත සමබරද කියලා. එක දෙක බලන්න මම වාඩි වුණාට පස්සේ අතපය ලිහිච්ච ස්වරූපයෙන් සහැල්ලු ස්වරූපයෙන් දඬු නොවි තියනවාද කියලා. ඒ දඬු වීම ලිහිච්ච භවේ නැතිකම හැම තැනකම ආතතියක් තියෙන්නේ. එක විදියකට ඒ අස්ථාන කෝපයක් වැඩ කරනවා. ඇඟේ හිතේ අසහනයක් වැඩ කරනවා. ඉතින් අපි නිකන් ඇඟට කරන ගෞරවයක් විදියට මෛත්‍රියක් විදියට හිතසුව සැලසීමක් විදියට අපි වාඩි වෙමු. වාඩි වෙලා හොන්දට ඕන තරම් හරි බරි ගහන විනාඩි දෙක තුනක් කරන හරි බරි ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි බරි ගහිලා ඇස් දෙක වහගෙන බලන්න ඇතුළතින් මම දැන් මේ ඉන්න ඉරියව්ව සුවයලවන සමබර ලිහිච්ච සහල්ු ස්වරූපෙන් තියනද කියලා. ඉතින් මේ චිත්තක්ෂණය පුළුවන් කෙනාට විශාල අභියෝගතා පරීක්ෂණයකින් සමර්ථ වෙච්ච කෙනෙක් වගේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට මේක තමයි පළවෙනි සාක්ෂිය. යම් කිසි කෙනෙකුට හිටගෙන හෝ ඉඳගෙන හෝ මොකක් හරි දැන් ඉඳගෙන ඉඳගෙන තමන්ගේ ඉරියව්වට හිත දාලා සහැල්ලු සමබර ලිහිච්ඡ ස්වරූපෙන් ඉන්න පුළුවන් බව දන්නවනම් බහුවිය පුද්ගලයෝ කියලා කියනවා. සමහරකට එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ. ඒ ඇත්ත භාවනාවට අභෞවියයි. ඉතින් ඒ ඇත්ත පිටිබඳව අනුකම්පා කරන්න ඕනේ. පුළුවන් නම් හිතාගෙන ඉන්න. ඒක භාවනාවට බහුවේ බව දැක්වීමන පළවෙනිම ශාක්‍ය කවුරුත් කරන ගන්නේ තමන්මයි කරන්නේ. දැන් මේ භාවනා මෙහෙවීමක් කියලා මම මේ ගත්ත විනාඩි කිහිපය තුළ මම මේ අහන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ තමන් ඉඳගෙන ඉන්න විනාඩි 45ක කිමු කාලේ කාලේ පුරාවට මේ සහලකම ඉන්න පුළුවන් නම් මම යාට කියනවා රහත් කියලා. ඒ තමයි නිවන කියන්නේ. වෙන මොකක්වත් ඕකේ ඇති දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් හිත අතීතය ගැන පහුරු ගන්න නැතුව අනාගතය ගැන පහුරු ගන්න නැතුව මේ ළඟ වාඩි වෙලා ඉන්න කෙනා ගැන හිතන්නේ නැතුව, ඊතර දොරේ හිතන්නේ නැතුව මම නැවත නැවතත් පුළු පුළුවන් තරමට මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම මෙන්න ඉන්නවා මෙතන කියන එකට ගන්න පුළුවන් බව දන්නවනම් ඒක අගය කරන කෙනාට අපිට කියන්න පුළුවන් කල්යාණ පෘතජ්ජනෙක් කියලා. එහෙම නැත්නම් මේක තේරුම් ගන්න බැරි. මේක නෙවෙයි නිවන කියන්නේ මේ නිවන කියන්නේ අමූතු එකක්. ඒක මේ ලබන ආත්මින එකක්. මෛත්‍රී බුද්ධ ශාසනය එකක් කියගෙන ඉන්නවනම් එයාට ඉතින් අසෘතවත් පුතඥය කියලා කියනවා. ඒ ඡාවිට අසෘතවත් පුතඥය දැන ඉඳලා මේ පර්යංක මට්ටමින් අපිට ශ්‍රුතවත් ආර්ය ශාවකගේ මට්ටමට ගිහිල්ලා මට බැරි බව හැබෑව. ඒ මගේ පරණ කෙලෙස් නිසා, පුරුදු නිසා, සංසාරගත නිසා මම පුළු පුළුවන් වෙලාවේ සද්දයක් ඇහෙනවා සද්දෙන් පස්සේ හිතවිල්ලක් එනවා හිතවිලි પરම්පරාවෙන් පස්සේ වේදනාවක් දැනෙන වේදනාව පස්සේ නැවතත් ආයෙසරයක් ආධුනිකයෙක් වගේ මගේ හිත මේ ඉරියවට ගන්න පුළුවන් නම් එහෙම නැවත ඉරියව ගන්න පුළුවන්කමට මට බාධා කරන්න කිසිම జగතෙක් මේ ලෝකේ නැහැ. කිසිම කෙලෙසයකට බෑ. කිසිම මායයකට බෑ. කිසිම යකයකට බෑ. ප්‍රීතියකට බෑ කාටවත් බෑ. ඒක මට තියෙන ජම්ම අයිතිවාසිකමක් භව සම්පත්තිය පුළු පුළුවන් වෙලාව මේ ගන්න ඕන කියනවනම් ඒක නට මේ වැඩමුළුව සාර්ථක වෙනවා හැම හැබැයි හැම චිත්තක්ෂණයක අර කල යුතු පරිශීනක් වටේනවා යම් වෙලාවකයි ගත්ත චිත්තක්ෂණය දිගින් දිගට දිගින් දිගට පවත්වන්න පුළුවන් බවට සහතික ඒකට කියන්නේ මේ සද්ධාව නෙවෙයි කුසල ඡන්දනේ අදිමොක්කය කියලා අධිමොක්කේ කියලා කියන්නේ හිතට හොඳටම කියනවා මට මට පින තියෙනවා මට පෞරුෂත්වය තියෙනවා මට දැනුම තියෙනවා මම මේ ගත්ත චිත්තක්ෂණය මම දැන් මෙතන කියන එකේ වැඩි වේලා පවත්වන්න පුළුවන් මට ඊට වැඩි අද පුළුවන් කියලා දන්නවනම් එහාට යත් වෙන අධිමොක්කය නිසා විනිශ්චය කිරීම පිළිබඳ සැකයක් එන්නේ නිසක භාවයක් එනවා ඒක වැඩෙනවනම් අපි ඉන්නේ මාර්ගයේ අපි ඉන්නේ පළවෙනි නම් සෝවාන් මාර්ගේ. සෝවාන් වෙච්ච කෙනෙක් නම් සකදාගාමි මාර්ගේ. සකදාගාමි වෙච්ච කෙනෙක් නම් අනාගාමි මාර්ගේ. එන්නේ එන්නේ වැඩෙන. ඒ නිසා අපි මේ වැඩිම සඳහා හිත ඇතුළට ගන්නවා කියලා මේකට කියන්නේ. පිට නන්නත්තර වෙනවට කියනවා අතීත අනාගතය කියලා. අත්තන මෙතන කියලා. අතන මෙතන වෙන්නේ අතන අතන තමයි. එහෙම නැත්නම් අරය මෙයා ගැන. දැන් මම දැන් මෙතන තැන්න ගත්තනම් අපි ඉස්ලාමයේ කලස සකස් කරගත්තා. මෙහෙම යන්න බැරි මෙහෙම හිට බැරි නිවරණ නිසා. ඉතින් මේක බුදුහාමුදුර තරම් අපි කවුරක්වත් දන්නේ නැහැ. මොකද බුදුරජාණන් මේ ආර්ය පරිශ්‍රණ ගොඩාක්කල් කරා. දැන් බුදුරජාණන් වහන්සේ අපට මේකට අත්තලක් වශයෙන් කියනවා හිත පිට යනවා වැඩි නම් මේ ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉන්නවා කියන එක ඇතුලේ තියෙන මොකක් හරි ක්‍රියාශක්තියකට හිත දාලා පිට ක්‍රියාශක්තිය වලට හිත යාම වළක්වීම සඳහා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ මොනවද කියලා ඇතුලේ බලන්න කියනවා. එහෙම නැත්නම් මම දැන් මෙතන ඉන්න බව මම දැන් මෙතන හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? සක්මන් කරමින් නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා දැනෙන්න දැනුමක් තියෙනවනේ. අන්නේ දැන් මේ හොඳම ක්‍රියාත්මක තැන බලලා හිත ගන්න තැන බලලා ඒකට හිත යොදන්න කියනවා. ඒ බලන දැබ්බේ දෙයට අරමුණු කියනවා. එක්ක ආනවන හුස්ම මේ වෙන හැටි නැත්නම් බිම්බි වැහැකිනේ වාසේ උදරේ කුස් පහත් වෙන හැටි එහෙම නැත්නම් ඊට සාපේක්ෂව තමයි ඉඳගෙන ඉන්නකොට යටි පහටිය බිම වැදිලා තියෙන හැටි උණුසුම සිසිලස කොයි එකක් අරමුණක් වෙන්න පුළුවන් දැනෙන දේ බලනවා මිස නොදැනෙන හිතේ තියෙන දේවල් බලන්න පටන් අරගත්තොත් ඒකත් තණ්හාවෙම ලකුණක් වෙනවා ඒ නිසා හොඳට හිත පట్టල කරගන්න කාය සමාවෙන්න කාය පట్టල කරගන්න ඒ පట్టල කරගන්න ලැබීම පෙර කළ පිනක් විදිහෙන් සලකා ගන්න. මෙන්න මේ පట్టලේ වැඩි වේලාවක් පැවැත්වීමටයි මම මේක ප්‍රයත්න කරන්නේ. හිත පිට යන වෙනොට ඇතුළත අරමුණක් කුඤ්ඤයක් ආලම්බනයක් නිමිත්තක් ගන්නේ හිත ඒක නැතුව ඇතුළේ නතර කරගන්න බැරි වෙයි කියලා සැක තියෙනවා නම් විතරයි. ඒ වෙනත්නම් අරමුණක් අවශ්‍ය කරන්නේ නැහැ. මම දැන් මෙතන ඉන්නවා කියනකොට Taman ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා බලන්න දන්නේ කොහොමද කියලා මම දැන් මෙතන ඉන්න බග හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි ඉන්න බව දන්නේ කොහොමද කියලා ආන්න ඒක විස්තර කරන්න ගියොත් අපි ඒකට කියනවා කපටහම් වார்த்தාව කියලා එක්ක ඉඳගෙන ඉන්න හැපෙන තැන වැටෙනවා නැත්නම් ආස්වාස් ප්‍රස්වාස වැටෙනවා නැත්නම් පිම්බීම හැකිලිම වැටෙනවා එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රියාවලියක් වැටෙනවා නම් ඒක නිමිති කරගෙන අපි දන්නවා හිත තියෙන්නේ මම දැන් මෙතන කියලා. ඉතින් වැඩි වේලාවක් මේක පවත්වන්න කිසිම කෙනෙකුට සාධිකයක් දෙන්න බෑ. හිත හිතවිලි නොයේ නොවේදී සද්ද නොඇතයි වේදනා නොයේ කියලා. මොන්න සද්දයක් වේදනා තිසිලක් ආවත් ඒ සියල්ල මෙන්න යණ්ඩයි. ඇවිල්ලා ගියාට පස්සේ ආයෙසර කය සම්බර කරගන්න. ආයෙසර කයට හිතුව ගන්න. ආන්නේ විදිහට හිතවිලි ගැන නෙවෙයි අපි බලන්නේ වේදනා සද්ද ගැන නෙවෙයි ගියාට පස්සේ නැවතත් හිත ආධුනිකෙක් වාගේ මේ தත්තරපත් කරගන්න පුළුවන් තත්ත්වය බලන්නේ අපි උත්සාහ කරමු සියලු දෙනාම එකතුව පරිණියත්වත් අලුත් ඇත්තොත් ඉදිරියට තියෙන කාලය මේ විදියට පුළුවන් තරම් වෙලා එළඹ සිට සිහියෙන් අප්‍රමාදයෙන් මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිතියෝ දාන්න මෙච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙවීමක් වශයෙන් අපි සියලු දෙනා මේ ඉන්නේ ඉරියව්වේ මේ සාමූහික පරියන්කයකට පෙළඹෙමු. සියලු දෙනාටම සාර්ථක භාවනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.